අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්ම විපතනම මුල් කරගෙන රැස්වෙන හැම වෙලාවකම ආරම්භයේදී අපි ආජීවට්ටමක සීලේ සමාදන් වෙනවා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ පැයක පමණ පරියන්කයක් භාවනාවක් ඊට පස්සේ උදේවරුේ අවසාන අංකයේ වශයෙන් කෙරෙන්නේ ධර්ම දේශනාව කාලේ වශයෙන් කියනවා අපි අටමාරට සිල්සවන ගිහින් පස්සේ ඒක පම පරියන්කයක් කරලා නවමාර 10මාර නැත්නම් 10:45 වෙනකන් ධර්ම දේශනාවකට වෙලා ගන්නවා ඊට පස්සේ ධර්ම දේශනාව සම්බන්ධ යම් ප්‍රශ්න අහරිලා තියෙනවා දේශනාව ගැන 10:15 කරගෙන උදේ වරුවේ සතිವಾರ සමාප්ත කරනවා ඒ අතර කාලයේදී 11 12 මාරත් අතර දාන වැළඳීම කටයුතු කරන අතර ජීවිතය සඳහා සක්මන් භාවනා කරලත් ඒ වගේම ඊළඟපසක් ලබා ගන්න කියලා ලැබෙනවා. ඊට පස්සේ අපි 12 මාරේ ඉඳලා කාමාර වෙනකම් ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒක සම්බන්ධ කැමතියක් ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒක කාමාරට මණ්ඩලේ කර්මාන්ත කතාවේ පස්සේ අපි ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලින් පස්සේ ඒ ධම්මවි වැඩ පිළිවෙලේ සමාප්ති සටහන් කරනවා. මේ තමයි අපි දවසේ කාලසටහන. ඉතින් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා ආජීවට්ටමක සීලය පිළිබඳව ඒ නිසා ශිරු දෙනා තමන් ආජීවට්ටමක සීලය සමාදන් වෙනවා කියන අදිෂ්ඨානය යුක්තව নমස්කාරය යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දීනාදමන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විෂ්ණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්ප්‍රප්ලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා දීනි සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධිමා ජීවමත්තමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අත්තමාදීන සම්පාදී තප්පං හොඳයි අපි කතිකා කරගත්ත පරිදි පරියන්කයක් සඳහායි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සම්ප්‍රදාන කර අහන විදිහට මේ වෙලාවෙදිත් මම දැනගන්න කැමති කී දෙනෙක් මෙතන ඒකේ පරියන්ඛයක් සඳහා වෙලාව අවස්ථාව දෙපාර්ත සම්ල පිටචාර බලනා කරන්න කියවගන්න මූලික උපදේශ බලාපොරොත්තු වෙන ආධුනික සීදෙනෙක් නවක සීදෙනෙක් ඉන්නවා කියලා අත උසල සංඥා කරන්න කියලා මම කර්මාවෙන් ඉල්ලා සිටිනවා අලුතෙන් දෙන්නේ හොඳයි අපි ඉන්නවා කියලා කරන්නේ අපි හැමදාම වගේ අපි මේ වගේ ප්‍රති සැටයක් තියෙනවා සෑම දෙයක් ගන්න හරි මොන ධන පිටසුළු කොටසක් තියෙනවා අපි සුළු කොටස වෙනුවෙන් මෙහෙවීමක් කරනවා විනාඩි 10ක 15ක පමණ නමුත් ඊට පස්සේ දිගටම පරියන්ක තමයි යන්නේ ඒ නිසා සියලුම දෙනා මේ පැයක පරියන්කට යන්නේ කියන අකලැස්ටි හිතේ ඇතුව දුරට හරි පරිදි ගිහිල්ලා වැඩක් වාඩි වෙන්නේ පැයක් හසුටි ඉන්න පුළුවන් එළියව අපි මේ සඳහා සර්වචනංශේ රූපයක් ඉදිරියෙන් තියා ගන්න මොකද ඒකේ සර්වචනංශෙත් පෙන්නලා තියෙනවා පිළිමේ කොහොමද ඒ පහසුව වැඩි වේලාවක් ඉඳ පරියන්කේ සකස් කරන්න කියලා. ඉතින් ඒ රූපේ බද්ධ පරියන්කය, අර්ථ පරියන්කය, පත්මාසදී වගේ දේවල් පෙන්නලා තියෙනවා. ඒක තමයි ඇත්තටම ප්‍රශස්ත. නමුත් හැම කෙනාටම ඒක බැරි නිසා තමයි සුදුසු විදියට භාවනා මිත්‍යක් හෝ භාවනා කුතුවක් හෝ අනුව වාඩි වීමයි අපි කරන්නේ. එහෙම වාඩි වෙලා කරන ප්‍රධාන ප්‍රයත්නයට අපි කියන දේ අපි සතිය පිහිටවනයි කියලා නැත්නම් අප්‍රමාද වීම කියලයි. ඉතින් මේ අප්‍රමාද වීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා උත්සාහ කරලා බලන්න හිත ඇතුළට නමන්න. ඒකට හේතුව ප්‍රමාද හිත කියලා කියන්නේ අසත්‍යමත් හිත කියලා කියන්නේ බොහෝ විට බාහිරාගත්තේ හිතක් බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විෂයේ ඉන්ද්‍රයන් සමග යෙදී මුසුවේ ගත කරන අවස්ථාව. ඉතින් භාවනාවේදී ආධ්‍යාත්මික වීම සඳහා අත්‍යන්තරාවර්තනයේ සඳහා ශරීරය හොඳට සමබරව තැන්පත් කරන ඇතික වසාගත්තාම සෑහෙන දුරට ඇතුළට නැමීමට තියෙන ප්‍රස්තාව වැඩි. ඒ නිසා යෝජනා කරනවා මුස්දුව ඇතික වසා ගන්න. නැත්නම් ඒක වසාගෙන පිට ඇතුළට ගැනීමේ ප්‍රයත්නයේට ආධාරපකාරයක් නිසා අනුග්‍රහයක් පිණිස තමන් ඉන්නේ ඉරියව්ව පහසුවෙන් දෙන්නේ මම දක්ුණ සමබරව ඒ වගේම ලිහිච්ඡ ස්වරූපයෙන් සහල් ස්වරූපයෙන් පවත්නවා කියන්නේ. ඉතින් මේක එක පැත්තකින් සාධාරණීකරණය කරන්න බලවා අපි මෛත්‍රී කිරීමක් කියන තමන්ගේ ශරීරයට තමන් මෛත්‍රී කරලා එයාට අවශ්‍ය පාසුකම් ටික දීලා ඒ බව සොයා බලනවා පොඩි කාණිදි කරවලා එයාට සැපසේ ඉඳා ගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා මවක් මවුනි සලකා කරනවා වගේ තමන්ගේම ශරීරයේ පොඩි දරුවෙක්සේ සලකලා තමන් ඒ දරුවගේ මව වශයෙන් සලකා ගැනීමකට මෛත්‍රියක් වෙනවා අනිත් පැත්තෙන් බාහිරාත්ති හිත ඇතුළට නැමීම නිසා ආධ්‍යාත්මික විපස්සනා පැතුලට. එනිසා මේ චිත්තක්ෂණය බාහිරාත්තිව නන්නත්තා වෙලා තිබුණු හිත විගෙටින් ආරාධනා කරන වෙලාව ඒකට සුදුසු පරිසරය සකස් කරලා දීලා gedare ඉන්නක සැපක් විවේකයක් විශ්‍රාමයක් දෙකලා වීමක් කියලා සලකන එක ලොකු ආධ්‍යාත්මික. හැබැයි වෙනසක් ඇති කරන නිසා අපි ඒ සඳහා තත්තර කීපයක් විනාඩි කීයක් අය කරාට ඒ කියන්නේ කිසිේත්ම කනගාටු වෙන්න එපා. එහෙම නැත්නම් ඒ කියන්නේ ලෝභ කරන්න එපා. දෙයට අය සතක්වල සමබර කරලා සහැල්ලු කරලා ඒ සහැල්ලුව ඒ හැතපීම ඒ විවේකී විස්රාමයේ මුක්ති විඳින චිත්තක්ෂණය. ඒ නිසා අපි බලමු ඒ විදිහට අවශ්‍ය පහසු කණ්ඩික සලසලා අනුග්‍රහ කරන සලකලා මේ හිත අපි කියන විදිහට gedරෙන්න කැමතිද කය ඇතුළට ඉන්න ලෑස්තිද ඒ සඳහා ඉන්නත්නම් මොකද කාරණාව කියලා බලලා ඒ අනුග්‍රහ කිරීමයි අපි මේ පළවෙනි තප්පර කීපෙදී විනාඩි කීපෙදී කරන්න බලාපොරොත්තු මේ ආකාරයෙන් සමමික වශයෙන් අපි එකතු වුණාට පෞද්ගලිකව කරන මේ අත්දැක බැලීමේදී යම් වෙලාවක හිත කායයට ඇවිල්ලා විතරා වගේ හැටපෙනවනම් වෙනවනම් විශ්වාස වෙනවනම් ඒ චිත්තක්ෂණය අපිට නම් කරන්න පුළුවන් මම දැන් මෙතන. එචායේ මම දැන් මෙතන තමයි ප්‍රවිෂ්ඨිය මංගලාවතරණේ ආරම්භේ. ඒක හැම පරියන්කේදීම අපි තාවු කරගන්න ඕනේ. ඒ සඳහා අපි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරනවා. ඒ විදිහට යම් වෙලාවක හිත මම දැන් මෙතන කියන ලිකල් තුනක් ප්‍රමුඛයක් තිබ්බා වගේ අටල වුණා නම් ඒ කියන්නේ හිත හිතවිලි දිගේ අතීත අනාගතය අසුර කරනවා නෙවෙයි වෙන තැනක් ගැන හිතනවා නෙවෙයි පිටසක් නැද හිතියට වෙන කෙනෙක් ගැන හිත මෙහෙමනවා නෙවෙයි මේ චිත්තක්ෂණයේ අතීත අනාගතය අමතක කරනවා මෙතන අනිත් තැන් ලෝකේ අමතක මම අනිත් පීෂක් එක්ක හිටියට උද කලක්. ඉතින් මේ මම දැන් මෙතන කියන එක ඒ නිසා ඒ භාවනාවක් හිරෙන හිතත් නැත්te හිතත් කියලා බලන්න ලොකු ප්‍රමාණයක් සලස්වන දෙනවා. දැන් ශක්ති ප්‍රමාණයෙන් අපි මේ ශක්තිය පවත්නවා කියලා කියන්නේ නැත්නම් සත්‍යයේ දෙන නිවචනය තමයි මේ වර්තමාන මොහොතේ ඉඳලා කියන තැනට එකතෙන් කරගත්තා නම් කිසි තේරෙයකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. දෙවන්නේකට පටන් ගන්න බැහැ. තමයි මේ චක්කන්න. අනේ විදියට තවස් කළා මතක කළා ඉන්නකට කියනවා ප්‍රමාදී කියලා. මේ වැඩ පුළුවන් වෙලාවට ලැබෙන්න පිළිදානුව සංගම්මිත ගන්න එකට කියනවා අප්‍රමාදී. ඉතින් මෙහෙම ඉන්නකොට එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන හිටියට ඒ චිත්තක්ෂණය ඒ වෙලාවක මම දැන් මෙතන ඉන්නවා කියලා සාතික වෙන්න නම් අතුගාන චිත්තක්ෂණ දෙක තුනක් එක පෙළට යනවා. එතකොට තමයි ඒක ගැනීම එලයට කුක්කිය ලැබෙන්නේ. ඒ නිසා ඒ මම දැන් මෙතන පැවැත්වෙනකොට ඒ පැවැත්වෙන භාවය පැවැත්වෙන අපි අරමුණු කරනවා. මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණය දිගට කරා. ආ මේ විදිහට ඒ පැවැත්ම සඳහා ටිකක් වෙලා ගන්න. කැලැත්ති කැලැත්ති කියුණු විට මහමුදේ උද්දම සර්වචනාස් උපමාවක් හැටියට කියනවනම් ගැඹුරු මොහොතේ උද්දම ප්‍රතිශය යටම ප්‍රදේශය මොහොතපත් වෙන සතුන්ගේ කැලේ. මැද තියෙන ප්‍රදේශයේ නිශ්චලයි. අපි අපේ හිතාර මුදුනේ ඉඳලා නිශ්චිතව බහිනා වගේ මම දැන් මෙතන කීකන්න බහිනවනම් තමන්ම තමයි ඒක හොඳටම දන්නේ. අන්න ඒකට අනුග්‍රහ කිරීමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. සත්‍යමත් වෙනවා කියලා කියන්නේ. අප්‍රමාද වෙනවා කියලා කියන්නේ. ඒකවල තමන්ට වැටහෙනවා මේක අවතින බව. ඒ පැවැත්ම වැටෙන්නේ මට නිින්ද ගිහිල්ලා. මම නැතිලා නැහැ. මම සීගෝක්‍ය වෙලා නැහැ. අවදී ස්පර්ශමාන මොහොතේ ඉඳ ඉන්නවා. ඉතින් මේක ලොකු සුවසේවාවක් පිටට කායතරයි. ඉතින් මේක ගොඩාක් කියලා තවත් කරමට බුද්ධි වැඩි. දැන් පළකරුතු යත්තන්නත් නිසා සංසාර පුරුදු යත්තන්නත් මෙන්න මේ විදිහට මම දැන් මෙතන කියන චිත්තක්ෂණය කරා යනකොට බොහෝ විට අතරමඟදී මේ භවයේ පැවැත්වීමට ආසන්නයේ උදව් කරන ආශ්‍රස් ප්‍රසවාස දෙක හම්බ සමහරවිට එහෙම හම්බ නොවිච්චකට දෙවිද තියෙනවා. නමුත් හම්බ වෙන්න පිටතියි. අන්න එහෙම ස්වභාවයෙන් සිටින ආශ්‍රස් ප්‍රසවාසයේ මුණ ගැහුණා නම් යත් එක ටික වෙලාවක් හිටියට ඒක පාඩුවක් නෑ. ආශ්‍රස් ප්‍රසවාසයත් එක්ක හිටියට පිළිබඳව අන්තිම ලංසුවෙන් සාක්ෂිකාරය. මේ ආශාද රසය ලැබුණොත් අපි ඒක ඇසුරු කරමු. එහෙම නැත්නම් මෙතන කියන තැනට හිත අනුග්‍රහ කරන. මේ දෙකම තියෙන්නේ අපිට හිත සද්ද නිසා කැඩිලා යන පුළුවන්. චිත්ත රූප නිසා කැඩිලා යන පුළුවන්. ඒක එකකටවත් හැප්පෙන්නේ නැහැ. ඒවා ස්වභාවික දේවල්. අපි බලන්නේ අතරමැද අල්ලපනල්ලේ හම්බ වෙන චිත්තක්ෂණේ මේ මම දැන් මෙතන කීයක සාධනය කරන්නයි ඒ අතරමැද ලැබුණොත් ආනාපානිය කරන එකයි කීක ආනාපානීය ආශ්වාස ප්‍රශ්වාසය මුණ ගැහුණොත් එකක් සාහිතික වෙන්න ඕනේ ඒ ආනාපාන ගැනීම සඳහා ආයාසයෙන් උස්ම ගන්න යන්නේ හුස්ම ස්වභාවයෙන් අසම් අසංස්කාරිකව සිද්ධ වෙනවා. ඒක දිහා බලන ඉන්නකයි අපි මේ විස්රාමයේ පිංස කරන්නේ. ඒ නිසා අපි මේ ඉදිරියට යන කාලේ පිටිතා ඒ හුස්මේ හැදෙනිල සමීපව උත්සන්නව ආසන්නව ඇසුරු කරමින් හැකිතාක් ප්‍රමාණයට හුස්මත් එක ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් නතු කරන බලාපොරොත්තු වෙනවා. හැකි තාක් මේ ශබ්දත් එක්ක වේදනාත් එක්ක ඉතිලිත් එක්ක නොගැටි ඉදිරි කාලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මූලික මේ උපදේශ පන්තිය මෙතේ නතර කරමින් මම නිහඬ වෙනවා. තුමා සීලනාටම තිරුවන් සරණයි.